ආයිබෝවන් තෙරුවන් සරණයි. සුපුරුදු පරිදි ඔන්න අදත් අලුත් සතියක අලුත් ආරම්භයක් අරගෙන අපි ඔබගේ ආලින්දයට ගොඩ වදිනවා. ඔබ අපි කවුරුත් ආදරයෙන් වැළඳ ගන්න, ආදරයෙන් බලාපොරොත්තු වෙන වැඩසටහන ගුරු වදන් සිසුමු වින්සු සරවන සුගත පදවිරණ වැඩසටහනත් අරගෙන. ඉතින් මනුෂ්‍යත්වයේ ගරුත්වය උදෙසා සියස අපි සංවිධානය කරගෙන යනු ලබන මේ වැඩසටහන පිළිබඳව අලුතෙන් අටුවා ටීකා කියන්න අවශ්‍ය නැහැ. මොකද මේ වන විටත් ඔබ මේ වැඩසටහන වැළඳගෙන ඉන්නවා මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා අපි හොඳ ආකාරවම දන්නවා. ඉතින් සුපින්නතුනේ අපිට හිටපු මහා සංඝරත්නයක් සසුන් කෙතක් බඳ වූ මහාචාර්ය රේරුකාණේ චන්දවිමල ස්වාමින් වහන්සේ විසින් රචනා කරන ලැබූ ධර්ම ග්‍රන්ථ අතිවිශාල ප්‍රමාණයක් අතුරින් මේ වන විට අපි පැහැදිලි කර ගැනීමකට ලක් කරගෙන ඉන්නේ ධර්ම විනිශ්චය කියන දහම් පුස්තකය ඒකෙදිත් අපි දැන් බොහෝ කරුණු බොහෝ දහම් කාරණා අපේ දේශකයන් වහන්සේ අපිට අනුකම්පාවෙන් පැහැදිලි කරලා දීලා තිබෙනවා. ඉතින් සුපුරුදු පරිදි අපගේ ආරාධනාව පිළි අරගෙන අදත් සියස මැදිරි සංකීර්ණයට අපගේ දේශකයන් වහන්සේ වැඩමවව දාරා සිටිනවා. අපි උන්වහන්සේව ගෞරවයෙන් වැඩසටහන පටන් ගැනීමට පෙර ආතුව පාද නමස්කාර පූර්වකව පිළි අරගෙන සිටිමු. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදාසි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව අපි පාද නමස්කාර පූරකව අපගේ මේ වැඩසටහනට පිළිගනු ලබනවා. පහුගිය වැඩසටහන් කීපය තුළදීම අපි අපේ ස්වාමින් වහන්සේ මේ ධර්ම විනිශ්චය ග්‍රන්ථය තුළින් විවිධ காரணා මනාවට අපිට විග්‍රහ කරලා දුන්නා. අපේ ස්වාමින් වහන්සේ පහුගිය සතිය වැඩසටහනේදී ඔබ වහන්සේ අපිට දේශනා කරලා පැහැදිලි කරලා දුන්නා මේ දැන කරන හෝ නොදැන කරන ක්‍රියාවල අකුසල හෝ කුසල කටයුතු වල විපාක කොයි විදිහටද එකතු වෙන්නේ කියලා. අපේ ස්වාමීන් වහන්සේ දැන් අපේ සමාජයේ තියෙනවා විශේෂයෙන්ම මේක අකුසලයේ සම්බන්ධව බරවන කාරණාවක් යමෙක් විසින් අනකිරීම මත කණ්ඩායමකට කරන්න සිදුවන අකුසල්. ඒ කියන්නේ යම් ප්‍රදානියෙක් විසින් අනකලොත් ඒ ඔහුගේ සේවකයින්ට ඒ අකුසලයේ කරන්න සිද්ධ වෙනවා. එතකොට අපේ ස්වාමීන් වහන්සේ මේ කෙනෙකු විසින් කරන දේවල් ඒ කීම මත කිරීම තුළ විපාකයක් රැස් වෙනවද? ඒක අකුසලයක්ද අපේ ස්වාමීන් වහන්සේ අවසරයි. දරුවන් සරණයි හැම දිනාටම දවසෙත් අපි ධර්ම විශ්චය ධර්ම ග්‍රන්ථයේ මේ කර්මය සම්බන්ධව තියෙන දහම් පැන කොටස තමයි අපි තවමත් මේ සාකච්ඡා කරමින් පවතින්නේ. පසුගිය සතිවල අපි ඒ සම්බන්ධව හුඟක් කරුණු කතා කළා. දැන් අද දවසෙත් අරවින්ද මහත්මයා මේ මතු කළේ ඒ කර්මය සම්බන්ධවම තවත් සමාජයේ මතුවෙන එක පැනයක්. වෙනත් කෙනෙක් විසින් කියලා අපි යම්කිසි අකුසලයක් කළාම අපට අකුසල් සිදු වෙනවද? එතන කිසිම අඩුවක් නැතුව ඒ අකුසලය සිද්ධ වෙනවා. අර අකුසලයට අදාළ සාධක ටික සම්පූර්ණ වෙනවා. එහෙම. දැන් අපි ප්‍රාණඝාතය කියන එක ගත්තොත් සතෙක් වීම සතෙක් බව දැන ගැනීම වදක චේතනාව උපක්‍රමය ඝාතනය කියන කාරණා පහ. ඒතර තව කෙනෙක්ගේ අණ කිරීම නිසා හෝ අපි ඒ ටික එහෙම කරනවා නම් එතන කිසිම අඩුවක් නැතුව ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා. එහෙමයි. ඒ වගේම අණ කරපු කෙනාටත් ඒ අකුසලයේ සිද්ධ. එතකොට අපි හිතමුකෝ අණ කරන කෙනා කියපු විදිහට නෙමෙයි වෙනස් විදිහකට අපි ප්‍රාණඝාතය සිද්ධ කරනවා. එතකොට කරන කෙනාට සම්පූර්ණ ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. අන කරපු කෙනා එතන සර්ව සම්පූර්ණව වෙන්නේ නැහැ ඔහුට. හැබැයි ඔහු ඒකට යොමු කරන්නේ අර ඝාතන චේතනාවෙන්නේ. ඒ නිසා යම් කර්මයක් සිද්ධ වෙනවා. අර සර්ව සම්පූර්ණයෙන්ම ප්‍රාණඝාතයට අදාළ කරුණු ටික මොකද ඔහුගේ උපක්‍රමය ඔහු යෝජනා කරපු විදිහට නෙමෙයිනි කරන්නේ. එහෙමයි. එතකොට යම්කිසි වෙනසක් එතන තියෙනවා කර්මේ. හැබැයි අර අන අනුව කරන කෙනාට පූර්ණ කර්මය සිද්ධ දැන් මෙතනදී අපි තේරුම් ගන්න ඕන දේ තමයි යම් කිසි කෙනෙකුට අන කරලා යොමු කරලා කර්ම අකුසල කර්මයකට මෙහෙවනවා නම් එතනදී අර අන කරන කෙනා එක පැත්තකින් අකුසලයක් කරගන්නවා අනිත් පැත්තෙන් ඒ අන කිරීම ඔස්සේ තවත් කෙනෙක් හෝ තවත් පිරිසක් අකුසලයට මෙහෙवला සමාජමය වශයෙන් උත් ඒ තැනත්තා අපරාධයක් කරගන්නවා එතකොට එහි විපාකයේ හැටියට තමන් සසර ගමනේ අකුසල විපාක වශයෙන් දුක්ඛ පීඩා විඳිනවා දුගතිය ඉපදින්නට හේතු වෙනවා අකල් මරණ වලට හේතු වෙනවා ඒ වගේම අර මෙහෙවපු පිරිසත් තමන්ගේ පරිවාරයේ හැටියට ඇවිදින් ඒ අයත් විනාශ වෙන්න පුළුවන් දැන් අපි දකිනවානේ ශාක්‍ය ජනපදය ඒ විදිහෙන් විදුඩබ කුමාරයා විසින් විනාශ කරන්නේ එහෙමයි එතකොට ඒ විනාශ කිරීමට හේතු වෙන්නේ පෙර භවයක එය සමූහයක් හැටියට එකතු වෙලා කරපු පාප කර්මයක විපාක. එහෙමයි. එතකොට ඒ සමූහයක් හැටියට එකතු වෙන්නේ ඉතින් සමහරට ප්‍රධානීක විසින් ඒක අනකලා වෙන්නටත් පුළුවන්. එහෙම නැත්නම් හැම හැමදෙනාම ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වෙලා කලා වෙන්නටත් පුළුවන්. ඒ විදිහට යම් කිසි කෙනෙකුගේ අනකිරීමෙන් සිද්ධ වෙනවා නම් දෙදෙනාම අඩුවක් නැතුව ඒ අකුසලය සිද්ධ කරගන්නවා අනකරපු විදිහටම ඒ ක්‍රියාව සිද්ධ වුණා. ඊළඟට සමහර අවස්ථාවලදී අනිත් අය අන කරලා නෙමෙයි අනිත් අය වෙනුවෙන් පව්කම් කරන්නට සමහර කෙනෙක් ඉදිරිපත් මව නිසා, පියා නිසා, බිරිඳ නිසා, දරුවන් නිසා ඒ විදිහට Tamanට හිතවත් වූ ප්‍රියමනාප අය නිසා පව්කම් කරන්නට පෙළඹෙනවා. එහෙමයි. ඉතින් එතනත් කිසි අඩුවක් නැතුව ඒ අකුසල කර්මය සිද්ධ වෙනවා. අවසරයි දැන් කෙනෙක් තමන්ගේ කෙනෙක්ව බේරගන්න ප්‍රාණඝාතයක් කරොත්. ඔව්. ඒකත් අපේ ස්වාමීන් අකුසලයක්ද? අනිවාර්යෙන්. මේ කියන්නේ තමන්ගේ කෙනා බේරා ගැනීම කරුණා මෛත්‍රියෙන් තමන්ට කරන්න පුළුවන්. එහෙමයි. ඒකට තමන්ට යුතුයකමක් තියෙනවා. හැබැයි ඒ බේරා ගැනීම වෙනුවෙන් තව කෙනෙක් බිලිගන්නට අපට අයිතියක් නැහැ. ඒක තමන්ගේ කෙනෙක් වෙනුවෙන් නෙමෙයි තමන් වෙනුවෙන්වත් එහෙම කරන්න අපට අයිතියක් නැහැ. එහෙමයි. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නට තමන්ට වගකීමක් තියෙනවා. එහෙමයි. මගේ ජීවිතය ආරක්ෂා කරන්න කියලා තව කෙනෙකුගේ ජීවත් වීමේ අයිතිය නැති කරන්න මට යුතුයකමක් අයිතියක් නැහැ විශ්ව ධර්මයේ. එතකොට අනිත් අයගෙන් මාව රැකගන්න මට අයිතිය තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ලෝකේ ඉන්න විසඝෝර සර්පයන්ගෙන් මගේ ජීවිතය ආරක්ෂා කරගෙන ජීවත් වීමේ වගකීමක් මට තියෙනවා. හැබැයි මට ජීවත් වෙන්න ඕන කියලා විසගෝර සර්පයන්ගේ ජීවිතය හොසි කිරීමේ විශ්ව ධර්මයෙන් ලැබුණු අයිතියක් අපිට නැහැ. මොකද ඒ සත්තුත් ඉපදිලා ඉන්නේ කර්මානුරූපව ජීවිතේ පවා. එතකොට ඒ ජීවිත පැවැත්වීම අපිට හිත කරද අහිත කරද කියන එක ඉතින් ඒක අපි තේරුම් අරගෙන අපි රැකෙන්නට ඒක වෙනම කාරණා. ඒ නිසා අනිත් අයගේ අනකිරීමක් නිසා හෝ අනිත් අය වෙනුවෙන් කියලා හෝ අපිට පව්කම් කරන්නට කොහෙත්ම ඉඩක් නැහැ. ඉතින් අතීත කාලේ මේ කාරණය හරියට තේරුම් අරගෙන බෞද්ධ උපාසකයන් හැබෑවටම කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ඒ අය සමහර වෙලාවට ජීවිතය පරදුවට තබලා සිල් රැකලා තියෙනවා. අපේ රේරුකානේ මහානායක හඳුරු පැහැදිලි කරනවා සීලය හරියට රකින්න පුළුවන් වෙන්නේ දානය කියන එක નિවරදිව පුරුදු පුහුණු කරන කෙනෙකුට. එහෙමයි. උදාහරණයක් ඇටියට උන්වහන්සේ පැහැදිලි කරනවා රුපියලක් පරිත්‍යාග කරන්නට තරම් මනස සකස් කරගත්තු නැති කෙනෙකුට යම්කිසි කෙනෙක් රුපියලක් දීලා කියනවා අහවල් වරද කළොත් මේ පව්කම කළොත් මේ සතා මැරුවොත් මම මේ රුපියල දෙනවා. එහෙමයි. එහෙම නැත්නම් මේ රුපියල දෙන්නම් මේ වරද කරන්න. එතකොට අර රුපියලට තියෙන තෘෂ්ණාව නිසා එතනත් අර වරද කරනවා. එහෙම. රුපියලක් අතහරින්නට දක්ෂ කෙනාට තමයි පුළුවන් වෙන්නේ ඒ රුපියල නොසලකා හරිමින් අර වරදින් වළකින්න. එහෙම. එතකොට Tamanගේ බිරිඳ සැමියා රැකගන්නට ඕනෑ කියලා හිතන කෙනා ඒ බිරිඳ නිසා සැමියා නිසා දරුවා නිසා අම්මා තාත්තා නිසා වැරදි කරන්නට පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ ඒ අය නොසලකා හැරිය යුතුයි කියලා නෙමෙයි ඒ අය රැකගන්නට ඕන. හැබැයි රැකගන්නට කියලාවත් ඒ තැනත්තා අකුසල් දහම් කරන්නට පෙළඹෙනවා නම් එතන ලෝක ධර්මය අතික්‍රමණය කිරීමක් සිද්ධ. එහෙම. තමන්ගේ ජීවිත රැකගන්නටවත් එසේ කරනවා නම් එතනත් ලෝක ධර්මය අතික්‍රමණය කිරීමක් සිද්ධ. එහෙම. ඉතින් ඒ නිසා පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියන තැනට එනකොට සීලය ඒ විදිහෙන් ජීවිතය ගියා වුණත් වැරද්ද නොකර ඉන්නට තරම් ඒ තනත්තාගේ ශක්තිය වැඩෙන්නට. එහෙමයි. දැන් ඒ සම්බන්ධව හොඳම උදාහරණයක් තමයි ලංකාවේ හිටපු තිස්ස කියන උපාසකතුමා. එහෙමයි. එතකොට රජුරවන්ට ඕන වුණා Tamanට ජීවිතය නිසාවත් පව්කම් නොකරන උපාසකවරයෙක් හොයාගන්න. ඊට පස්සේ මෙහෙම තිස්ස කියලා උපාසකවරයෙක් ඉන්න අය ඔහු බොහොම මේ ගෞරවයෙන් සීලය ආරක්ෂා කරන කෙනෙක් කියලා ආරංචි වෙලා ඔහු පරීක්ෂා කරන්නට ඔහු ගෙන්නගෙන රජුරෝ කුකුලෙක් අතට දීලා කියනවා මේ කුකුලා මරලා මට ව්‍යංජනයක් සකසලා දෙන්න. එතකොට ඔහු කියනවා මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ. මට මැරුණු කුකුලෙක් ලැබුණොත් මට ව්‍යංජනයක් හදලා දෙන්න පුළුවන්. එහෙම. හැබැයි කුකුලෙක් මරලා මට ව්‍යංජනයක් හදන්න බෑ. ඊට පස්සේ රජුරෝ තර්ජනය කරනවා මේක රාජ ආඥාව. එනිසා ඒක තේරුම් අරගෙන ඒක කරන්න. නමුත් මොහු ඒක කරන්නේ ඊට පස්සේ රාජ පුරුෂයින්ට අන කරනවා මොහු ගෙනහිල්ලා දංගෙඩියේ හිස තියලා කඩුව අමෝරලා කොටන්න සූදානම් වෙලා කුකුල අතට දීලා කියන්න දැන්වත් මේක කරනවා නම් ඔබට නිදහසක් තියෙනවා. එහෙමයි. ඊට පස්සේ දංගෙඩියේ බෙල්ල තියලා කඩුව ඔසවලා ඒ වෙලාවේ කුකුල අතර දීලා කියනවා දැන් උනත් නොබට අවස්ථාව තියෙනවා මේක ක්‍රියාත්මක කරන්න. එතනදී ඔහු මොකද කරන්නේ මගේ ජීවිතයේ නුඹ අරගෙන නුඹ නිදහසේ ජීවත් මේ මම ජීවිතේ ගියත් මේ ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා. එහෙම. එතකොට එහෙම කරන්න පුළුවන් වෙන්නේ තමන්ගේ ජීවිතය නිසාවත්. ඒ කියන්නේ මට අනතුරක් වෙන අය මම රැකෙන්නට ඕනේ කියලාවත් ප්‍රාණඝාතය නොකරන තැනට පරමත්ත පාරමී කියන තැනට එතකොට ඔහුගේ සීල පාරමිතාව දියුණු වෙනවා. එහෙමයි. ඉතින් එහෙම ජීවිතය පරදුවට තියන්න බැරි කෙනා ජීවිතය නිසා පව්කම් කරනවා. ඊළඟට අංග ප්‍රත්‍යංග පරදුවට තියන්න බැරි කෙනා තමන්ගේ අංග ප්‍රත්‍යංග රැකගන්න පව්කම් කරනවා. භෞතික සම්පත් පරදුවට තියන්න බැරි කෙනා භෞතික සම්පත් නිසා සීලය බිඳ ගන්නව පව්කම් කරනවා. එහෙමයි. ඒ නිසා අනුන්ගේ මෙහෙවීම නිසාවත් අනුන් නිසාවත් අපිට පව්කම් කරන්න ඉඩක් නැහැ. ඒ නමුත් එතන රැකෙන්න රැකෙන ප්‍රමාණය තීරණය වෙන්නේ තම තමන්ගේ ශක්ති ප්‍රමාණයත් එක්ක. එහෙමයි. දැන් අපේ ස්වාමීන් වහන්සේ යම් පුද්ගලයෙක් ඉන්නවා. ඔහුට කිසිදු උවමනාවක් නැහැ ප්‍රාණඝාතයක් කරන්න. ඔව්. හැබැයි ඔහුට නියෝගයක් විදිහට ලැබෙනවා මේ ප්‍රාණඝාතය සිදු කරන්න කියලා. දැන් අර ඔබ වහන්සේ දේශනා කරපු තිස්ස මේ උපාසක මහත්මයාගේ කතාවටත් මේක සම්බන්ධයි. එතකොට අපේ ස්වාමීන් වහන්සේ ඒක පාපයක් වෙනවද? දැන් උදාහරණයක් විදිහට අපේ ඔය රටවල් වල ඉන්නවා වදක කියලා කණ්ඩායමක්. ඒත් එක්කම අපේ සේනාවල සාමාන්‍ය සෙබළු. ඔවුන්ට කිසිම ඕමනාවක් නැති වෙන්න පුළුවන් අපේ ස්වාමීන් වහන්සේ ප්‍රාණඝාතය කරන්න ඕන කියලා. නමුත් ඔවුන්ට ලැබෙන නියෝගය ඉටු කිරීම තුලත් ඔවුන් ප්‍රාණඝාතය කියන අකුසලය සම්පූර්ණ කරගත්ත වුන්ද? ඔව් ඇත්තටම එතන අකුසලය සිද්ධ වෙනවා. නමුත් ඒ කර්මයේ ස්වභාවය උස්පහත් වෙන්නට පුළුවන්. එහෙමයි. ඒ කියන්නේ දැන් යම් කෙනෙක් සම්පූර්ණයෙන්ම තමන්ම හිතලා තමන්ම කල්පනා කරලා යම්කිසි අකුසලයක් සිද්ධ කරනකොට එතන අභිධර්මයේ දැක්වෙන්නේ අසංකාරික සිතක්. එතන කෙලින්ම තමන් තුළින්ම මේ හැඟීම ඇවිල්ලා ක්‍රියාත්මක. ඒක වඩා බරපතලයි. එහෙමයි. එතකොට එහෙම නැති අවස්ථාවල තමන්ගේ මනස විසින්ම තමන් උනන්දු කරමින් හෝ අනුන් විසින් මෙහෙवला හෝ කරනකොට ඒ කර්මය හඳුන්වන්නේ සසංකාරික ඒ කියන්නේ පසුබාමින් නැවත නැවත උනන්දු වෙන. එහෙම. එතකොට ඒ ඒ සිත ටිකක් දුර්වලයි. දැන් කුසලයක් කරනකොට එහෙම කුසල් සිත සසංකාරික වීම තුළ යම්කිසි දුබල බවක් ඇති වෙනවා කර්මය. උදාහරණයක් ඇටියට ගත්තොත් අර ඒකසාටක බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් ධම්මසමින් ඉන්නකොට ඔහුට සිහිපත් වෙනවා මේ තරම් වටිනා ධමයක් දේශනා කරන තථාගතයන් වහන්සේට මා යමක් පූජා කරන්න. ඒතර මොකද්ද පූජා කරන්නේ? Tamanට එකම සලුවක් තියෙනවා මේක පූජා කරන්න ඕනේ කියලා හිතෙනවා. එහෙමයි. ඒ හිතනකොට මොහොත මතක් වෙනවා මට විතරක් නෙවෙයි මගේ බිරිඳටයි අපි දෙන්නටම තියෙන මේ සලුව විතරයි. ඒ නිසා මේක පූජා කරලා බෑ. ඔන්න පළවෙනි වතාව පසුබෑමට ලක් වෙනවා. එහෙමයි. මධ්‍යම යාමේදී ධර්ම ශ්‍රවණය කරගෙන යද්දී මධ්‍යම යාමේදී නැවත ඔහුට කල්පනා වෙනවා මෙතරම් වටිනා ධමයක් දේශනා කරන තථාගතයන් වහන්සේට සුදුසු පරිස්කාරයක් පූජා නොකර සිටීම සුදුසු නැහැ. ඒ නිසා මේ සලුව පූජා කරන්න ඕන කියලා දෙවනි වතාවටත් හිතෙනවා. ඒ හිතනකොට නැවතත් ඔහුට මට කොහොම හරි මේක දරාගත්ත හැකි නමුත් බිරිඳට එතකොට එළියට යආ ගන්න විදිහක් නැති වෙනවා මේක පූජා කළොත් කියලා. බිරිඳගේ පැත්තෙන් හිතලා ඔහු නැවතත් අර සිතුවිල්ල යටපත් කරගන්නවා. ඊට පස්සේ දිගට බණ අහගෙන යනකොට පස්චිම යාමේදී නැවතත් ඔහුට හිතෙනවා මේක පූජා කරන්න ඕනේ. එතනදී අර කිසිවක් සලකන්නේ නැතුව පූජා කරනවා. පූජා කරලා තමයි මම දිනුවා මම දිනුවා කියලා කෑ ගහන්නේ. එතකොට රජුරවන්ට මේක ඇහිලා කවුද මේ කියලා බලලා මොකද්ද දිනුවේ කියලා කතා කරලා මේ වගේ දෙයක් කළා කියන පස්සේ රජුරෝ බොහෝම පැහැදීමටපත් වෙලා ඔහුට සබ්බට්ටක දානයක්. ඒ කියන්නේ සියල්ල අට බැගින්. එහෙමයි. ඔහුට පරිත්‍යාගයක් කරනවා. මේ සිද්ධිය අහලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔහු අර දෙවනි පාර හිතෙද්දි මේ පරිත්‍යාගය කළා නම් සියල්ල දහසේ බැගින් ලැබෙන්නට ශක්තිය තිබුණා. ඔව් පළවෙනි වතාවෙම හිතච්ච වෙලාවේ පූජා කරන සියල්ල 32 බැගින් ලබන්නට ශක්තිය තිබුණා. එතකොට නැවත නැවත පසුබෑම නිසා කුසලයේ හීනවා. දැන් මේ වගේ කල්පනා කරලා තමයි සමහරු හිතන්නේ එහෙමනම් Tamanට උනන්දුවක් නැති වෙනකොට අර පෙළඹවීම තියෙනකොට එතනදී කර්මය හීන වෙන්නට පුළුවන්. එහෙමයි. එතකොට කුසල කුසල කර්මයන්ගේ ස්වභාවය ඊටාම සූක්ෂමයි. ඒ නිසා අර උදාසීන බව තුල ඒතනත්තාගේ කර්මයේ යම්කිසි හීන බවක් ඇති වෙන්නටත් පුළුවන්. එහෙමයි. හැබැයි අනිත් පැත්තෙන් Tamanටත් ඕනකමක් නැතුව මේ අනිත් කෙනා කියන නිසා යමක් කරනවා කියන තැනට එනකොට මෝහය වැඩි වෙන්නත් පුළුවන්. එහෙමයි. මෝහය වැඩි වුණොත් එතන කර්මය වඩා බලවත් වෙනවා. එහෙමයි. එතකොට ඒ වගේ තමයි දැන් සමහරලාට දැන් අරවින්ද මහත්මයා කියවනේ දැන් ජීවිතේ පවත්වා ගන්න. සමහර වෙට අපි හිතමු වදකෙක් හැටියට එහි ක්‍රියාත්මක වෙනවා. එහෙමයි. එතකොට ඔහු දන්නවා මම මේ රාජකාරිය බාර ගන්නකොට මට තියෙන මිනි මරන්න කියලා. එහෙමයි. එතකොට තමන්ගේ දිවිපැන් තමන්ට ලැබෙන ප්‍රතිලාභය පාදක කොටගෙන ඔහු බාර ගන්නවා කැමැත්තෙන්ම අනුන්ගේ ජීවිත විනාශ. එහෙමයි. එතකොට ඒ රැකියාව පිළිගැනීමම ප්‍රාණඝාතයට තමන්ගේ අනුමැතිය ලැබේ. එහෙම. එතකොට අනුන් කියන නිසයි මං කරන්නේ කියලා එතන නිදහසට කාරණයක් නැහැ. එහෙම. හැබැයි හමුදාවට බැඳෙනවා කියන එක ඊට වඩා වෙනස් දෙයක්. එහෙමයි. හමුදාවට බැඳෙන්නේ මිනි මරනවා කියලාම නෙමෙයි. නෙමෙයි. ඒක යම් හදිසි අවස්ථාවක් ඇති වුණොත් යුද වාතාවරණයක් ඇති වුණොත් එතෙන්දි ක්‍රියාත්මක වෙන්න වෙනවා. ඒත් යුද්ධයට යවන්නේ අනිවාර්යෙන් මිනිසු ඝාතනය කරන්න ඕන කියලාම නෙමෙයි. එහෙමයි. එතනදී ඒ Tamanට ප්‍රතිවිරුද්ධ වෙන සම්බාධකේ වළක්වන්න. ඒතර වැළැක්වීමේ එක පියවරක් හැටියට තමයි ඝාතනය කිරීම කියන එක ක්‍රියාත්මක වෙන්නේ. එහෙමයි. එතකොට එතනදී උනත් දැන් අපි හිතමු අර දැඩි වෛරයක් පිරිමහන්නට වෛර බැඳගෙන ඉඳලා ප්‍රාණඝාතයක් කරනවා කියන තැන තියෙන විදිහේ බලවත් කර්මයක් එතන සිද්ධ වෙන්නට ඉඩක් නැහැ. එහෙමයි. නමුත් ඒ ප්‍රාණඝාතය කරන්න ඉදිරිපත් වීම කියන එකේදී ඒ කියන්නේ අපි හිතමු වෙඩි තියනවා බෝම්බයක් ගහනවා එහෙම නැත්නම් වෙනත් විදලා මරනවා කොටලා මරනවා මේ කවර දෙයකදී හරි එතන සතෙක් වීම සතෙක් බව දැන ගැනීම වදක චේතනා උපක්‍රමයෙන් ඝාතනය කියන මේ කාරණා ටික සම්පූර්ණ. එහෙම. ඒ සම්පූර්ණ වීම නිසා එතනදී කර්මය අනිවාර්යෙන් සිද්ධ වෙනවා. හැබැයි අර දීර්ඝ කාලයක් වෛර බැඳගෙන එහෙම කරන අපරාධයක් තරම් එක බලවත් නොවෙන්න පුළුවන්. අනිත් අතට දැන් අපිට තව තැනක හමු වෙනවා සරියුත් මහරහතන් වහන්සේ එක් අවස්ථාවකදී නිරෝධ සමාපත්තියට සමවැදිලා එයින් නැගිටලා ලෝකේ බලනවා කාටද අනුග්‍රහයක් කළ යුත්තේ. එහෙමයි. ඒ මොකද නිරෝධ සමාපත්තියෙන් සමවැදිලා නැගී හිටපු කෙනෙකුට දානයක් පූජා කළොත් ඒක ਦਿੱත්ත ධම්ම වේදනීය වශයෙන් ඒ ජීවිතේම විපාක ලබන්නට තරම් ප්‍රබල කුසලයක්. එහෙමයි. එතකොට ඒ අවස්ථාව කාටද ලබා දෙන්නේ කියලා උන්වහන්සේ විමසලා බලනකොට උන්වහන්සේ දකිනවා එක්තරා පුද්ගලයෙක් Tamanට රැකියාවක් නැතිකම නිසා අලුගෝසු තනතුරේ වැඩ බාරගත්තා. බාරගෙන ඔහු අවුරුදු 50ක් අලුගෝසු තනතුරේ වැඩ කළා. එහෙමයි. ඔහුට ඕන උනේ නෑ මේ සත්තු ඝාතනය කරන්න, මිනිස්සු ඝාතනය කරන්න. නමුත් අන්තිමට රැකියාවක් හොයලා හොයලා නැතිකම නිසා ඒකට ගියේ. නැතිකම නිසා ගියා වුණත් අඩුවක් නැතුව ප්‍රාණඝාත කුසලයේ කරගත්තා. මොකද දෙවි පැවැත්වීමේ අවශ්‍යතාවය සඳහා. එහෙමයි. දැන් අවුරුදු 50ක් එහි සේවය කළාට පස්සේ ඔහු දැන් වයස්ගතයි දුර්වලයි. දැන් එක කඩු පහරින් අර මේ පුද්ගලයාගේ ගෙල සිඳින්න හයිය නැහැ. එහෙමයි. ඊට පස්සේ රජු තීරණය කරනවා දැන් මොහුට විශ්‍රාම දීලා වෙන අලුත් අලුගෝසුවෙක් ගන්න දැන් විශ්‍රාම දුන්නා. ඊට පස්සේ ඉතින් අවුරුදු 50ක්ම දැන් ඒ ඒ කාලේ රාජකාරිය කියන්නේ ඉතින් ඒකට ගියන් පස්සේ ආයේ ගෙදර එන්නයි එතනට යන්නයි නෙමෙයි එතනම නැවතිලා ඒක කරන්න ඕනේ. එහෙමයි. ඉතින් අවුරුදු 50කට පස්සේ තමයි දැන් ඔහු තමන්ගේ නිවසට එන්නේ. ඇවිදින් නාගන කරගෙන ගෙට එනකොට බිරිඳ කැම ටික සකස් කරලා තියලා තිබුණා. ඉතින් සරියුත් හාමුදුරුවෝ දකිනවා දැන් මොහුට විශ්‍රාම ගියා විතරක් නෙවෙයි මොහුගේ ආයු කාලයත් ඉවරයි. එහෙමයි. අද හවස් වෙනකොට මොහු මිය යනවා. හැබැයි මිය යද්දී ඔහුට සිහිපත් වෙන්නේ අර තමන් අවුරුදු 50ක් මුළුල්ලේ කරපු ප්‍රාණඝාත අකුසල. ඒ නිසා මේ තනත්තාට පිහිටක් වෙන්නට ඕන කියලා සරියුත් හාමුදුරුවෝ ඔහු සමීපයට වැඩම කරන පාත්‍රයතා. එහෙමයි. එතකොට ස්වාමීනි ඔබ වහන්සේ වැඩි එක බොහොම භාග්යක් අවුරුදු 50ක් මුළුල්ලේ මිනිමරුවා මිසක් දානයක් දෙන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා මගේ මේ බත්පත පිළිගන්නට කියලා අර තමන් කන්නගත්තු බත්පත සරියුත් හාමුදුරන්ට පූජා. පූජා කළාන් පස්සේ සරියුත් හාමුදුරුවෝ ඔහු බලා සිටියදීම ඒ දාන ටික වැළඳුවා. එහෙම. වළඳලා දැන් පුණ්‍යානුමෝදනාව කරනකොට ඔහුට දැන් මේ දහම් කරුණු ඔලුවට යන්නේ නැහැ. අර තමන් මිනී මරපුවා තමයි නැවත නැවත සිහිපත්. එහෙම. එතනදී සරියත් හාමුදුරුවෝ අහනවා මේ ඇයිද මනස වික්ෂිප්ත කරගෙන? ඊට පස්සේ කියනවා ස්වාමීනි මගේ මනස වික්ෂිප්ත නොවී තියේද මම අවුරුදු 50ක්ම කලේ මිනී මරපේ. එතකොට මට මනස රැව් පිළිරැව් දෙනවා ඒ මිනිස්සුන්ගේ බෙල්ල කපනකොට දඟලපු හැටි ඔළුවයි කඳයි වෙන් වෙච්ච හැටි ලේ ගලාපු හැටි ඒ මිනිස්සු විලාප කියපු හැටි කෑ ගහපු හැටි ඉතින් මට ඒවා මැවි මැවි පේනවා එහෙමයි ඒ මං කරපු අපරාධය එතකොට සරියුත් හාමුදුරුව විමසලා බලනවා මොහු එතරම් ධර්මඥානය තියෙන කෙනෙක් නෙමෙයි ඒ නිසා ඔහුගේ මුලාව මතම රඳවලා ඔහුගේ සිත සැහැල්ලු කරන්නට උපාය මාර්ගයක් යොදනවා. මෙහෙමයි. මොකද්ද උපාය? සරියුත් හාමුදුරුවෝ අහනවා ඔබ මිනිස්සු ඝාතනය කළේ ඔබම හිතලද රජ්ජුරුව කිව්ව නිසා. ඊට පස්සේ මේ තනත්තා කියනවා ස්වාමීනි මම හිතලා මම මිනි මරුවේ නෑ මට හැම මිනිස්සු මරන්න ඕන කමක් නෑ. එහෙම. මම රැකියාව හැටියට එතනට ගියා. ඉතින් රජුරුවන්ගේ අනින් තමයි මම ඒක කළේ. එතකොට සරියුත් හාමුදුරුව අහනවා තව කෙනෙක් කියලා මෙනි මරුවාම ඔබට පව් සිද්ධ වෙනවද? සරියුත් හාමුදුරුව එතනදි කියන්න ගියේ නැහැ. එහෙම වෙන්නේ නැහැ කියලා කියන්න ගියේ නැහැ. ඔහුගෙන් ප්‍රශ්නයක් ඇහුවේ. එහෙමයි. එතකොට ඔහුට ධර්මඥානය අඩු නිසා ඔහු හිතාගත්තා එහෙනම් රජ්ජුරුව කිව්ව නිසායි මම මැරුවේ එහෙනම් මට පවක් නැහැ. එහෙම හිතනකොටම ඔහු අර මෙතෙක් අවුරුදු 50ක් තමන් අතින් මෙහෙම දෙයක් සිද්ධ වුණා වරදක් සිද්ධ වුණා කියලා ඇති වෙච්ච පසුතැවීම සිතෙන් නිදහස් වෙනවා. ඒ සිතෙන් නිදහස් වීම නිසා ඔහුගේ සිතගත සැහැල්ලු වුණා. වස්සේ සරියුත් හාමුදුරුව අනුමෝදනාව කළා. ඔහු සතුටින් ඒක ශ්‍රවණය කළා. හවස් වෙනකොට ආශාව සනයි මරණයටපත් වෙනකොටත් අර ආසන්න වශයෙන් කරගත්තු දන් දීමේ කුසලය තමයි සිහිවන්නේ. එසැනින් ඔහු දිව්‍ය ලෝකේ උපදිනවා. එහෙමයි. එතකොට අවුරුදු 50ක් දිනපතා මිනීමරලා අවසානයේ දෙව්ලෝ උපදිනවා. එතකොට ඒ දෙව්ලෝ උපදින්නේ ඔහු අවසාන මොහොතේ කරගත්තු කුසලය මතු කරගන්න පුළුවන් වෙච්ච නිසා. හැබැයි අර ප්‍රාණඝාතය කරපු ඒ කර්මය කවදා හරි යාට විඳින්න වෙනවා. එහෙමයි. නමුත් ඒ මොහොතේ ඔහුගේ මනස ඒකෙන් නිදහස් කරගන්න පුළුවන් වුණා. අර හිත සැහැල්ලු කරගත්ත නිසා. ඉතින් එතරම්දී සරියුත් හාමුදුරුවෝ උපාය මාර්ගයක් එතන පාවිච්චි කරන්නේ ඔහුට ධර්මයේ පිළිබඳ එතරම් වැටහීමක් නැතිකම හේතු කරගන්න අපි අර පහුගිය වැඩසටහන් වලදී කතා කළේ අර බෞද්ධ නොවන ඇතැම් අය ප්‍රාණඝාතය කළාට ඒගොල්ලෝ ගැන පැවෙන්නේ නැහැනේ. ඔව් එහෙමයි. ඉතින් ඒ වගේ තැනකට ඔහුගේ නොදැනුවත් බව පාදක කරගන්න ඔහුගේ සිත එතනින් මුදවන්නේ. එහෙම. ඒ නිසා ඒවා ඊටාම් පරිස්සමින් අපි තේරුම් ගන්නට ඕන කර්මයක් සිද්ධ වෙනවා. නමුත් අපට ඒබඳු අවස්ථාවක් උදා වුණොත් ඒක වළක්වා ගන්න පුළුවන් නම් හොඳයි. වළක්වා ගත නොහැකිම තත්වයක් ඇති වුණොත් නැවත නැවත පසුතැවීම සුදුසු නැහැ. වළක්වා ගන්න පුළුවන් නම් උපරිම උත්සාහ කරන්න ඕන. වළක්වා ගන්න එහෙම නැත්නම් පසුතැවිත වීම එක සුදුසු නැහැ. ඒ වගේම අපිට යම්කිසි අදිෂ්ඨානයක් ඇති කරගන්න පුළුවන් කුසල් කරලා සසරේ අපි නිවන් දකින භවයේ දක්වාම අපිට ඒ විදිහේ පෞරස් වෙන විදිහේ රැකී රක්ෂාවලට සම්බන්ධ වෙන්න අවස්ථා නොලැබේවා එහෙමයි. ඉතින් එහෙම අදිෂ්ඨානයක් කරගෙන කටයුතු කිරීම කිරීම තුළ අපිට යම් යම් කුසල් කරලා කුසල් කරලා එහෙම අදිෂ්ඨාන කර ගැනීම සුදුසුයි. එහෙම එතකොට අර වාගේ අපරාධකාරී තනතුරු වලටපත් වෙන්න තියෙන අවස්ථා අඩු කරගන්න ඕනේ. එහෙම. එතකොට අපි හිතමු හමුදා සේවයට බැඳුණා වුණා අපට අදිෂ්ඨානයක් කරගන්න පුළුවන් ඒ විදිහේ මනුෂ්‍ය ඝාතනයක් කරන්න ඉඩකඩ නොලැබේවා. එහෙම. ඉතින් ඒ මොකද දැන් එතකොට කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. ඉතින් හැමෝම එහෙම හිතුවොත් කොහොමද වෙන්නේ? හැමෝටම එහෙම හිතන්න පුළුවන් නම් ශක්තිමත්ව යුද වාතාවරණ වළක්වන්න පුළුවන් වේවි අර සියලු දෙනාගේ අධිෂ්ඨාන බලයත්. එහෙම. ඒ කියන්නේ දැන් පුද්ගලයෝ රටක යුදමය වාතාවරණයක් ඇති වෙන්න මනුෂ්‍ය රටේ ජනතාවගේ කර්ම වේගයත් රජුගේ කර්ම වේගයත් පරිපාලනයේ දුර්වලකම් ඔය ඔක්කොම බලපානවා. එහෙමයි. එතකොට රජු ශක්තිමත් නම් රජුට යම් කුසල බලයක් තියෙනවා නම් මගේ රාජ්‍ය සමයේදී යුද ගැටුම් ඇති නොවේවා හෝ එහෙම නොවෙන්නට සුදුසු කර්ම බලයක් ඔහු සතුව තියෙනවා ඒත් යුද ගැටුම් ඇති නොවි අර විරුද්ධ මතවාද තියෙන යටපත් වෙන්නට පුළුවන්. එහෙමයි. දැන් සක්විති රජ කෙනෙක් පහළ වෙන කාලේ ඒත් ලෝකේ ඉන්නේ ප්‍රතජන මිනිස්සුනේ. නමුත් ඒ කාලේ යුද ගැටුම් මතු වෙන්නේ නැහැ. මතු වෙන්නේ නැත්තේ රජුගේ කුසල බලයත් එක්කලා. ඒ වගේම පරිපාලන දක්ෂතාවයත් එක්ක. ඉතින් එතකොට රජුගේ කුසල බලය වැඩි වෙනවා නම් අර වගේ හානි වෙන්නේ. එතකොට හමුදාවේ ඉන්න සියලු දෙනාටම පුළුවන් වුණොත් එක වගේ දක්ෂව දැන් මේ මම කියන්නේ මෙහෙම යම් කෙනෙක් තර්ක කළොත් එහෙමයි. ඒ වහන්සේ කියන හැටියට මේ හැමදෙනාම අපි හමුදාවට ගිහිල්ලා මනුෂ්‍ය ඝාතන නොකරන්න ලැබේවා කිව්වොත් ඒතර හමුදාව කොහොමද පාලනය කරන්නේ? හමුදාව එහෙමනම් මොකක් සඳහාද කියන ප්‍රශ්නයක් එනවා. එහෙමයි. ඒකයි අපි මුලින්ම කිව්වේ හමුදාව යුද යුද හමුදාව කියලා කියන්නේ මිනිස්සු ඝාතනය කරන්න බැඳෙන එකක් නෙමෙයි. ඒගොල්ලගේ බලාපොරොත්තු ඒගොල්ලගේ වෘත්තිය තමයි රජය රට රාජ්‍ය සහ දේපල පුද්ගලයන් මේ සියල්ලක් ආරක්ෂා කිරීම. ඒ ආරක්ෂා කිරීමේදී තමන් සතු ශක්තිමත් කුසල බලයක් ප්‍රතිපත්තියක් අදිෂ්ඨානයක් ශක්තිමත්ව තියනවනම් කවමදාකවත් ඒ අයට එහෙම අවස්ථා උදා වෙන්නේ නැහැ. සියලු දෙනා ඒන් සන්නද්ධ වුණොත් සතුරු බලයන් යටපත් වෙලා යන්න එයම හේතුවක් වෙන්න පුළුවන්. එහෙම අපේ එහෙම. අප්‍රමාණ පිං අපේ ස්වාමීන් වහන්සේට මේ අපි මේ වෙනකොට ඉතාමත් වටිනා දහම් සාකච්ඡාවක නිරත වෙලා ඉන්නේ. නමුත් ඉක්මනින් ප්‍රධාන පාලක මැදිරියා සම්බන්ධ වෙලා නැවතත් වැඩසටහන ආරම්භ අපි නැවතත් සුපුරුදු පරිදි වැඩසටහන සමග සම්බන්ධ වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ අපිට මේ අතිශය වටිනා දහම් කාරණා ටිකක් පැහැදිලි කරගනිමින් හිටියේ. දැන් අපේ ස්වාමීන් වහන්සේ පෙර ඔබ වහන්සේ අපිට දේශනා කරා දැන් මේ කෙනෙක් තව කෙනෙක්ගේ අනමත අකුසල කර්මයක් කරනකොට කොහොමද ඒකට වැළකෙන්න ඕනේ සහ ඒකට ක්‍රියා කරන්න ඕනේ විදිහ සහ ඒකේ විපාක කොයි විදිහටද අපිට ලැබෙන්නේ කියලා. දැන් අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් උප්පත්තියම සකස් වෙන අකුසල කර්ම කළ යුතුම ස්ථානයක පසුබිමක එහෙමයි. දැන් ඒ වගේ අවස්ථාවක අපේ ස්වාමීන් යාට සිද්ධ වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ප්‍රාණඝාත ආදී අකුසලයක් කරන්න තමන්ගේ බිරිඳ, දරුවා, සැමියා, තමන්ගේ පරිවාරය නඩත්තු කිරීම සඳහා මේක අපේ ස්වාමීන් වහන්සේ කොයි විදිහටද ධර්මානුකූලව විග්‍රහ කරන්නේ ධර්මානුකූලව ඉතින් අපිට එතනදි තේරුම් ගන්න තියෙන්නේ මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා තියෙන්නේ කුසල විපාකයක් හැටියට එහෙමයි නමුත් ඒතනත්තා අර විදිහේ කර්ම රැස් කරගන්න පසුබිමක උපදින්නට හේතු වෙන දුර්වල කර්ම ඔහු සතුව සාංශාරිකව තිබිලා තියෙනවා. එහෙමයි. ඒ නිසා තමයි අපි අර මුලින් සිහිපත් කළේ අපි හොඳ ශක්තිමත් කුසල් කරලා අදිෂ්ඨාන කරගන්න ඕන සසර ගමනේ ඒ වගේ පව්කම් කරන්නට සිද්ධ වෙන වෘත්තීන්ට සම්බන්ධ නොවෙන්න. එහෙම. ඊළඟට පව්කම් කරන්නට සිද්ධ වෙන අවස්ථා මගහැරෙන්න. ඒ වගේම පව්කම් කරමින් ජීවත් වෙන්නට සුදුසු ඒ වගේ අසුබිමක නූපදින්න. දැන් බුදුරජාණන් වහන්සේ මංගල කාරණයක් හැටියටම දේශනා කරනනේ පතිරූපදේශ වාසය. එහෙමයි. සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. එහෙමයි. ඒතර දැන් ප්‍රත්‍යන්ත ජනපදයක වගේ උපන්නොත් බුදවරු වැඩම කරන්නෙත් නැහැ. එහෙමයි. අසත්පුරුෂ මිත්‍යා දෘෂ්ටික දාමරික පුද්ගලයෝ ඉන්න ප්‍රදේශ. එතකොට එහෙම තැනක ඉපදුනහම ඒ තැනත්තා පාපයට අකුසලයට යොමු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඊළඟට මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදුනොත් ඒ තැනත්තා පිරිහෙන්නට තියෙන ඉඩකඩ වැඩි. එහෙමයි. ඉතින් ඒ නිසා දැන් අපට පෙනෙනවා කොච්චර ශක්තිය තිබුණා වුණත් මහදන සිටු පුත්‍රයා වගේ අය සසරේ වැඩුණු පාරමිතා තිබුණා. බෝධිපාක්ෂික ධර්ම දියුණු වෙලා තිබුණා. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තිබුණා. ඒ ඔක්කොම තිබුණා වුණත් මව්පියෝ නිවැරදිව තේරුම් අරගෙන ඒ දරුවා නිවැරදි මගට යොමු කළේ නැහැ. එහෙමයි. ඒ නිසා පාප මිත්‍ර අසුරට වැටුණා. ඉතින් බුදු කෙනෙකුත් පහළ වෙලත් ඉඳද්දී සද්ධර්මයක් තිබියදී ඒ කිසිවක ස්පර්ශයක් ඔහුට ලැබුණේ නැහැ. ඒ මොකද ඒකට පසුබිම හදාගත්තේ නැහැ. ඒ නිසා අපිට ඊ타මත්ම වැදගත් වෙනවා සාංශාරික ප්‍රාර්ථනා හොඳ ශක්තිමත් කුසල් කරලා ඒබඳු අදිෂ්ඨාන ඇති කරගන්නට ඕන සසර ගමනේදී නිවන් දකින ආත්ම භාවය දක්වා ඒබඳු ව්‍යාපාර ඒබඳු වෘත්තීන් ඒබඳු රැකී රක්ෂා වලට සම්බන්ධ නොවෙන්න ඒ වගේම ඒබඳු පාප මිත්‍රයන්ගේ ඇසුරටපත් නොවෙන්න ඒ වගේම ඒබඳු නුසුදුසු ප්‍රදේශවල උත්පත්තියක් නොලබන්නට මිත්‍යා දෘෂ්ටික පවුල්වල උපත නොලබන්නට ඒවා වෙන වෙනම හොඳට හිතලා ප්‍රාර්ථනා ඇති කර ගැනීම අවශ්‍යයි. එහෙම. හැබැයි ඉතින් ඒබඳු ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් වෙන්නේ ඒ ප්‍රාණඝාතය කිරීම මේ පව්කම් කිරීම සුදුසු නැහැ මමයින් වලකින්නට ඕන කියන පැහැදිලි අදහසක් Taman තුල මතුවෙන කෙනෙක් විතරයි ওই වගේ ප්‍රාර්ථනාවක් කරගන්නේ. ඉතින් මේ අදහස මතුවෙන්න නම් දිගු කලක් Taman සීලේ වටිනාකම තේරුම් අරගෙන පව්කම් වලින් වලකිමින් සිටින්න ඕනේ. එහෙමයි. එහෙම නැතුව මේ පව්කම් කර කර අපරාධ කර කර ඒවා සත පහකටවත් මායිම් කරන්නේ නැතුව ඉන්න මිනිස්සු කවදාවත් ඒ බඳු ප්‍රාර්ථනා කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඉපදුනා නම් මොනවා හරි කාලා බීලා ජීවත් වීම තමයි ප්‍රධාන අවශ්‍යතාවය. ඒ එතනට පසුබිම සැකසෙනවා නම් එතනින් එහාට ආයෙ මොකුත් හිතන්නේ නැහැ. එහෙම. දැන් අපේ ස්වාමීන් වහන්සේ සමහර ජීවීන් ඉන්නවා මේ අතිශය දුක් වේදනා විඳමින් ජීවත් වෙන අය. ඔව්. යමෙකුට පුළුවන් දැන් බටහිර විද්‍යාව තුළ මේ බටහිර නීතිය තුලත් මේක සම්මත වෙලා තියෙනවා මේ අංග විකල දරු කලල ලැබුණොත් ඒවා ගබ්සා කරන්න පුළුවන්. ඒ වගේම මේ ඊටමත් රෝගීව ජීවත් වෙන මිනිසුන්ට සුවදායි මරණයක් ලබා දෙන්න ඒ රෝගය නිසා පීඩා විඳින අයට ඔවුන් ඝාතනය කරන්න පුළුවන්. දැන් බොහෝ ස්ථානවල අපේ ස්වාමීන් වහන්සේ මේ යන්ත්‍ර සූත්‍ර පවා හදනවා ඉක්මනින් මිය යන්න පුළුවන් තමන්ගේ කැමැත්ත මත. මේවා අපේ සාමින්වහන්සේ පාප කර්ම නෙවෙයිද? කවර පදනමක් මත හෝ යම්කිසි ජීවත් වීම සඳහා ආයුෂ ඇති කර්ම ශක්තිය ඇති ජීවියෙකුගේ ජීවිතය ස්වභාවිකව මරණයටපත් වෙන්න මොහොතකට හෝ කලින් අහෝසි කරනවා නම් ඒක අකුසල කියන ගොඩට තමයි එකතු වෙන්නේ. එහෙමයි. ඒ මොකද අපි දැන් අර මුලදී පහුගිය වැඩසටහන් වලදී සාකච්ඡා කළානේ කුසල් අකුසල් සිද්ධ වෙන්නට බලපාන සාධක දෙකක් තියෙනවා මානසික සාධකය සහ භෞතික සාධකය. එහෙමයි. එතකොට මානසික සාධකයේ වශයෙන් චේතනාව මූලික වෙනවා. භෞතික සාධකයේ වශයෙන් ඒ කරන ක්‍රියාවලිය හේතු වෙනවා. දැන් එතකොට සතෙක් වීම සතෙක් බව දැන ගැනීම ඝාතන චේතනාව උපක්‍රමයක් යෙදීමෙන් ඝාතනය වීම. එතකොට සියල්ලම සම්පූර්ණයි. සම්පූර්ණ වුණාට ප්‍රාණඝාතය සම්පූර්ණයි. එහෙමයි. එතකොට අර එතන වෙනසකට තියෙන්නේ අර වෛරී චේතනාවක් බරපතල ද්වේෂමූලික සිතුවිල්ලක් එතන ප්‍රකට වෙන්නේ නැහැ. එහෙමයි. එතන කරුණාවක් වගේ දෙයක් පේනවා. හැබැයි අපිට පරිස්සමින් තේරුම් ගන්නට ඕන ඒ තියෙන්නේ කරුණාවද එහෙමයි දැන් හුඟක් දෙනා කරුණාව කියලා හිතාගෙන ඉන්නේ අනිත් කෙනාගේ දුක දැකලා කම්පණයටපත් ඒ කියන්නේ අර සංවේදී බවත් එක Tamanට දරා ගන්න බැරි වීම තමයි කරුණාව කියලා හිතාගෙන එහෙම ඒක කරුණාව නෙමෙයි එතන තියෙන්නේ සංවේදී බව නිසා උපදින මානසික ගැෂ්ඨණය ඒ කියන්නේ අරමුණ ඒ තියෙන හැටියෙන් පිළිගන්න මම සූදානම් නැහැ. මගේ මනසින් ඒක ප්‍රතික්ෂේප කරනවා. එහෙමයි. එතන තියෙන පටිඝය. එහෙමයි. කරුණාව කියලා කියන්නේ දුකටපත් වෙලා ඉන්න කෙනෙක් ඒ දුකින් මුදවන්නට, නගා සිටවන්නට කැප වෙනගත. ඒ කැප වෙන්නේ මට දරා ගන්න බැරි කම නිසා නෙමෙයි. එහෙමයි. අනිත් කෙනාට සුවයක් සහනයක් සලසන. එතකොට අනිත් කෙනාට සුවයක් සහනයක් සලස්සනවා නම් අපි තේරුම් ගන්නට ඕනේ ලෝකේ කොයිතරම් පීඩා විඳින කෙනෙක් වුණත් කැමති වෙන්නේ මැරෙන්න නෙමෙයි සුවසේ ජීවත් වෙන්න. දැන් සියදු විනාසා ගන්න කෙනා වුණත් දිවිනසා ගන්න පෙළඹෙන්නේ ජීවිතේ පා වෙලා නෙමෙයි. Taman කැමති විදිහට ජීවත් වෙන්න නැතිකම නිසා. එහෙමයි. ඒ නිසා අපි කොයිතරම් දුක් විඳින කෙනෙක් වුණත් මැරෙන එක ඔහුට සහනයක් කියලා අපි තීරණය කරන්නට ගියොත් එතන බරපතල හානියක් සිද්ධ වෙනවා. මොකද ඒක එහෙම නෙමෙයි ඒ තනත්තාට අවශ්‍ය වෙන්නේ සුවෙන් ජීවත් වෙන්න. එතකොට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඒ අය විසින්ම කිව්වොත් අපිට ඝාතනය කරන්න කියලා. එහෙමයි. දැන් අද ලෝකේ එහෙම තියෙනවානේ. එහෙමයි. ඔහුට පුළුවන් අස්සම් කරන්න මම කැමති ජීවිතය අහෝසි කරනවා. එහෙම නැත්නම් ඥාතීන්ට පුළුවන් තීරණය කරන්න මොහු ඒ විදිහේ සුවදායක මරණයකට ලක් කරනවද නැද්ද කියන තැනට එන්න පුළුවන්. දැන් මහානායක හාමුදුරුවෝ මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන කාලේ ඔය වගේ නීති සම්මත කරගෙන තියෙන නැතුව ඇති. එහෙමයි. ඒ නිසා තමයි මහානායක හාමුදුරුවෝ මේ ධර්ම විනිශ්චය 56 වෙනි ප්‍රශ්නයට පිළිතුරු දෙනකොට මෙහෙම දක්වනවා දුකටපත් සත්වයන් දුකින් මිදවීමටය කියා මරා දැමීම ඇතැම් අබෞද්ධයන්ගේ වැඩකි. ඔවුන් එසේ කරුණා කරන්නේ අසරණ තිරිසන් සතුන්ට පමණකි. ඔවුන්ගේ අඹදරු ආදීන්ගෙන් එකකු අවුරුදු බොහෝ ගණනක් දුක් විඳ මැරෙන තත්වයට පැමිණියත් මැරෙනතුරු ඔහුට උපකාර කරනවා මිස දුකින් මුදවන්නට දුක් කෙටි කිරීමට කියා කලින් මරා දැමීමක් නොකරති. දුකටපත් තිරිසන් සතුන් දුකින් මිදවීමට කියා මරණ තැනැත්තා කලක් දුක් විඳින්නට වන තත්වයකටපත් වූහොත් ඔහුගේ මව උවත් පියා උවත් භාර්යාව උවත් සහෝදරයෙකු දරුවෙකු උවත් මරා දමනවා නම් කරුණාවටය කියා සතුන් මරා දැමීම යුක්ති සහගත කරුණක් යයි කිය හැකියි. දැන් මේ ප්‍රකාශනයේ නායක හඳුරෝ කරන්නේ බොහෝ කලකට කලින්නේ. එහෙමයි. එතකොට ඒ වෙනකොට ඔය වගේ සම්මුතීන් ලෝකේ තියෙන්නට නැතුව ඇති. හැබැයි දැන් ලෝකේ ඊට වඩා වෙනස් වෙලා සත්තු සිව්පාවෝ දුකින් මුදවන්නට කියලා මරණ විදිහටම මිනිස්සුයෝ දුකින් මුදවන්නට කියලා මරණ තැනට දැන් නීති සම්පාදනය කරගෙන තියෙනවා. එහෙමයි. Taman විසින්ම ඉල්ලලා මැරෙන විදිහටත් නීති සම්පාදනය සම්පාදනය කරලා තියෙනවා. එතකොට දැන් අපිට කොහෙත්ම කියන්නට බෑ අනුන් විසින් ඒ කියන්නේ අපේ කැමැත්තට අනුව තව කෙනෙකුගේ ජීවිතය විනාශ කිරීම කොහෙත්ම අපිට ඒක සුදුසුයි කියලා කියන්න බෑ. ඒක ඒක ගොඩක් පැහැදිලි කාරණයක්. එහෙමයි. දැන් එතනදි තව ගැටලු මතුවෙනවා. දැන් අරවින්ද මහත්මයා කිව්වා වගේ දරු කලලයක් විකෘතිව වැඩෙනවා එතකොට වෛද්‍යවරු තීරණය කරනවා මේ දරුවා උපන්නොත් ඒ දරුවටත් පීඩාවක් මව්පියන්ටත් පීඩාවක්. ඒ නිසා මේ දරුවා අහෝසි කරන එක සුදුසුයි. එතකොට ඒකට මව්පියන්ගේ අනුමැතිය ලැබෙනවා නම් ඒක සමහර රටවල නීත්‍යානුකූල බවට පත් කරලා. ඒතකොට නීතිය කියලා කියන්නේ ලෝකය ඇති කරගත්තු සම්මුති. ලෝකයා සම්මුතිය ඇති කරගන්නේ තම තමන්ගේ පහසුව සඳහා. තම තමන්ගේ පහසුව, තම තමන්ගේ ලාභය සඳහා. විශේෂයෙන් බටහිර ලෝකේ නීති සම්පාදනය කරගෙන තියෙන්නේ ලාභය, පහසුව, වැඩි කලක් හොඳින් පැවතීම ආදී කාරණා පදනම්. එතකොට එහිදී ඒගොල්ලන්ට කුසල්ද අකුසල්ද කියන කතාවක් එච්චර වැදගත් වෙලා නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් අපිට පේනවා දැන් සතා සිව්පාවට පවා සැලකිල්ලෙන් සංග්‍රහ කරන්නට ඕන. තමන්ගේ ගෙදර සතෙක් හදනවා නම් ඒ සතාටවත් හානි කරන්න බෑ. එහෙමයි. එහෙම හානි කරනවා කියලා වෙන අල්ලපු ගෙදර කෙනෙක් ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මොත් එහෙම ඒක සොයලා බලලා ගෙදර මිනිස්සුන්ට දඩ ගහන්න තරම් නීති හදලා ඒතර බැලුවෙන් පස්සේ මේක මහා කරුණාවක් වගේනේ පේන්නේ. මිනිස්සුන්ට තියෙන අයිතිවාසිකම්ම සතුන්ටත් තියෙනවා. හැබැයි එහෙම සතුන්ට කරුණා කරනවා වගේ පෙනුනට ඒගොල්ලන්ට අවුරුදු 18 20 සම්පූර්ණ වෙනකොට ලයිසන් එකක් දෙනවා වෙඩි තියන්න. එතකොට ඒ වෙඩි තියන්න ලැබෙන ලයිසන් එකත් එක්කලා ඒගොල්ලන්ට ඕනනම් පුළුවන් සතියන්තේ ගිහිල්ලා ඔය කැලෑවල සත්තු මරාගෙන පුච්චගෙන කන්න. එහෙම. එතකොට ඒක නිත්‍යානුකූල. අර gedara ඉන්න සතාට පොඩ්ඩක් පීඩා කළොත් ඌට කන්න ටික දුන්නේ නැත්නම් ඌට තැලුවොත් පෙලුවොත් ඒක නඩු දාන්න පුළුවන් වරදක්. එහෙමයි. එතකොට කැලේට ගිහිල්ලා වෙඩි තියාගෙන සතෙක් මරලා පුච්චගෙන කන එක ඒක සාධාරණයි. එතකොට මොකද්ද මොකද්ද ඒකේ පදනම? එහෙමයි. එතකොට පේනවා මේ සියලු නීති හදලා තියෙන්නේ මේ තම තමන්ට පහසුවෙන් ජීවත් වෙන්න. එහෙමයි. ඊළඟට අපි හිතමු හාවෝ හරි කැන්ගරුවෝ හරි කපුටෝ හරි එහෙම සත්තු බෝ වෙනවා උන්ගෙන් කරදරයි කියලා දන්නොත් එකවර නීතියක් දන ඔය සියලු දෙනාම වෙඩි තියලා මරන්න එහෙමයි. එතකොට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අර ගෙදර ඉන්න සතාට පොඩ්ඩක් තැළුවොත් තමයි ඒක නඩු දාන්න පුළුවන් ප්‍රශ්නයක්. ඉතින් අන්න ඒ විදිහට ඒගොල්ලෝ මානව හිමිකම් කියලා ඒවා හැදුවා වුණත් සත්ව හිමිකම් කියලා හැදුවා වුණත් ඒවා තියෙන්නේ තම තමන්ගේ පහසුව තම තමන්ගේ සුවය තම තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමේ පදන. එහෙමයි. ඉතින් ඒ නිසා මේ නීති දිහා බලලා අපට තීරණය කරන්න බෑ කුසල්ද අකුසල්ද කියන එක. කුසල අකුසල කර්මයන් තීරණය වෙන්නේ කාගේවත් නීතියක් මත නෙමෙයි. එහෙමයි. ඒක දෙවියන් වහන්සේගේ නීතියක් නෙමෙයි, බුදුහාරන්ගේ නීතියක් නෙමෙයි, රජ්ජුරුවන්ගේ නීතියක් නෙමෙයි. සමාජ නීතියක් නෙමෙයි. ඒක විශ්ව ධර්මතාව. ඒතර විශ්ව ධර්මතාව මත තේරුම් ගත යුතු කාරණේ තමයි අර විදිහට ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්න නම් අර අපි නිතරම කතා කරන සතෙක් වීම සතෙක් බව දැන ගැනීම වදක චේතනාව ඒන් ඝාතනය වීම ඒ සඳහා උපක්‍රමයේදී මේන් ඝාතනය වීම කියන මේ කර්ම පහ සම්පූර්ණ වෙන තැනදී ඒක සිද්ධ වෙනවා. ඉතින් දැන් අපට ඔතනදී නමුත් ගැටලුවක් මතුවෙනවා. ඒ අය විසින්ම කියනවා නම් අපිව ඝාතනය කරන්න කියලා. එතනදී මොකද්ද தත්ත්වය? එතකොට අපි හිතමු දැන් මට තවත් දුක් විඳින්න බෑ මේ අසනීපෙන්. ඒ නිසා මාව මේ දුකක් නැතුව අහෝසි කරලා දාන්න. ඉතින් ඒක හරියට අර ප්‍රශ්නයකට මැදිහත් වෙලා මාව මරලා දාන්න කියලා ඉල්ලීමක් කරන්න වගේ. එයාට දරා ගන්න සමත් බවක් නැති නිසා ඔහු විසින් ඉල්ලීමක් කරනවා ඝාතනය කරන්න. එහෙමයි. එතකොට අපට ඔහු ඝාතනය කිරීමේ ඕනකමක් නැහැ. හැබැයි ඔහුගේ ඉල්ලීම මත හෝ අපි ඒක කරනවා නම් අපි ඒක කරලා තියෙන්නේ මොකක්ද? සබාධම් රීතියට පටහැනි දෙයක්. එහෙමයි. ඒක දැන් අපි අර පහුගිය වැඩසටහන් වලදී කතා කරන්නේ තව කෙනෙක් විසින් අන කරලා ඝාතනයක් කිරීම කියන. එහෙමයි. එතන අන කරපු කෙනත් අකුසලයේ කරගන්නවා ඝාතනය කරපු කෙනත් අකුසලයේ කරගන්නවා. එහෙමයි. ඒ වගේ මෙතනදී දැන් අර ඒ අදාළ පුද්ගලයා ලෙඩක් නිසා හෝ කවර කාරණයක් නිසා හෝ ඔහුට දැන් ජීවිතේ එපා වෙනවා. එතකොට ඒක අපට යෝජනා කරනවා අප විසින් ඒක කරලා දෙන්න. ඒකට උදව් කරන්න. එහෙමයි. එහෙමයි. ඒ බඳු තැනකදී කරුණාව වගේ පෙනුනට එතන අකුසලයක් සිද්ධ නොවනවාය කියලා 100% අපිට විනිශ්චය කරන්න පුළුවන්කම එහෙමයි. අවසර අපේ සානස. ඒ ඒ අවස්ථාවලදීත් අපේ සානස හරියාකාරව ගත්තොත් ප්‍රාණඝාතයේ සම්පූර්ණ වෙන්න අවශ්‍ය කාරණා පහම ඒ කරන පුද්ගලයා අතින් සිදු වෙලා නෙවෙයිද? ඔව් දැන් කරන පුද්ගලයාගේ අර වදක චේතනාව කියන එක තමයි එතරම් ප්‍රකට වෙන්නේ නැත්තේ. එහෙම දැන් අරයාගේ ඉල්ලීම මත කරුණාවෙන් මේක කරනවා වගේ එකක් නේ පෙනෙන්නේ. එහෙමයි. නමුත් ඒ කරුණාවෙන් කරනවා වගේ පෙනුණා උනාට එයාට ඒ අදාළ කෙනා සම්බන්ධව කරුණාවක් තියෙන්න පුළුවන්. එහෙමයි. හැබැයි අර ජීවිතේ නසන්නට ඒ අදාළ සාධකය සම්පාදනය කරන්නේ එහෙමයි. දිවිනසීමේ තීරණයත් එක්කනේ. එහෙමයි පිසාරි. ඒතර වදක චිත්තය කියලා කියන්නේ මේ ගහනවා, මරනවා, විනාශ කරනවා කියන රෞද්‍ර සිතුවිල්ලක්ම වෙන්නට ඕන නෑ. එහෙමයි. ඒතර මේ උපායෙන් මොහුගේ ජීවිතය අහෝසි කරනවා කියන්නේ. එතකොට මොහුගේ මේ උපායෙන් ජීවිතය අහෝසි කරනවා කියන එක රළු විදිහටමතු උනත් සෞම්‍ය විදිහටමතු උනත් ජීවිතේ තොර කිරීමේ තීරණය. එහෙම. ඒතර සතෙක් වෙලා තියෙනවා සතෙක් බව දැනගෙන තියෙනවා ජීවිතේ තොර කිරීමේ අදහසක් තිබිලා තියෙනවා ඒන් ක්‍රියාත්මක වෙලා තියෙනවා ඒන් ඝාතනය වෙලා තියෙනවා එතකොට අර රළු විදිහට Tamanම හිතලා මතලා අපරාධයක් කරනවා තරම් බලවත් නොවෙන්න පුළුවන් නමුත් ප්‍රාණඝාතය කියන තැන එතන සම්පූර්ණ වෙලා. එතකොට ඒ සත්වයාට ආශත් තව තියෙනවා කර්මයක් තියෙනවා ඒ තිබියදී තමන්ගේ මැදිහත් වීමෙන් තමයි ජීවිතය අහෝස වෙලා. එතකොට එහි විපාකය තමයි සසර ගමනේ තමන්ට ආශත් තිබියදී කර්ම ශක්තියක් තිබියදී ජීවිතය අකාලේ අහෝස වෙන්නට පසුබිමක් හැදෙනවා. එහෙමයි. හැබැයි ඒක දුක් සහිත මරණයක් නොවෙන්නට පුළුවන් තමන්ට උරුම වෙන්නේ. මොකද අර තැනත්තට අපි වද දීලා මරනවා නෙමෙයි. එතකොට දැන් අද කාලේ වට උපාය මාර්ග හදලා තියෙනවනේ පීඩාවක් නැතුව දුකක් නැතුව Taman දන්නේම නැතුව වගේ එහෙමම සිහිසුන් වෙලා එහෙමම මරණයටපත් වෙනවා. එහෙමයි. එතකොට අපි හිතනවා නම් ඒක ඔහුට සහනදායි මරණයක් කියලා. එතකොට සසර ගමනේ අපටත් ඒ විදිහට සහනදායි අකල් මරණ සිද්ධ වෙන්න එක හේතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අකල් මරණයක් සිද්ධ වෙන පීඩාව ඉඳලා නෙවෙයි. එහෙමයි. ඉතින් එහෙම වෙන්න පුළුවන්. එහෙමයි. ඒ ඒ කර්මයේ ස්වභාවය බැලුවාට පස්සේ. එහෙමයි. නමුත් එතන අකුසල කර්මයක් නැහැ කියලා තීරණය කරන්න පුළුවන්කම. එහෙමයි. අපිට කෙටි වෙලාවක් තමයි තියෙන්නේ අපේ සාමනස. මම මේ මේ වගේ ප්‍රශ්නයක් අහනවා. දැන් කෙනෙකුට හිතෙනවා දැන් ගැරන්ඩියෙක් ගෙම්බෙක් අල්ලගෙන ඉන්නකොට අපි මේ ගෙම්බව බේර ගන්න ඕනේ. යම් සතෙක් තව සතෙක්ව ග්‍රහණය කරගන්න ඉන්නකොට අපි ඒක බේර ගන්න ඕනේ. මෙන්න මේ වගේ තැනකදී යාට එන්නේ කුසල සිතුවිල්ලක්ද අකුසල සිතුවිල්ලක්ද සහ එයා කරන්නේ හොඳ වැඩක්ද පාප ක්‍රියාවක්ද? දැන් ඇත්තටම ඒවා ඊටාම සංකීර්ණ මානසික තත්ත්වයක්. දැන් අපිට ගොඩක් දෙනා අවවා තීරණය කරන්නේ අපේ සිත එකම තැනක එකම විදිහෙන් තියෙනවා වගේ හිතාගෙන. එහෙමයි. සිත කියන එක අතිශයින් වේගවත්ව ඇති වෙලා නැති වෙන ධර්මතාවය. ඒතර සිත් වැලක් පවතින. මේ ඇසිපියස් මේ සැලෙන මොහොතේ කුසල් සිත් ඇති වෙලා ඊළඟ ශ්‍රණයේ අකුසල් සිත් ඇති වෙන්න පුළුවන්. එහෙමයි. ඒ තරම් වේගවත් සිත. එතකොට මුලදී අර ගැරන්ඩියාට ගෙබ්බහු වෙලා ඉන්නවා දකිනකොට ඒ ගෙබ්බගේ ජීවිතය බේරා ගැනීමේ කරුණාවක් මතුවෙන්න පුළුවන්. හැබැයි කරුණාන්විත සිතින් ක්‍රියාත්මක වෙනකොටම ඊළඟ මොහොතේදී අර ගැරන්ඩියා ගැන ද්වේෂ සිතුවිල්ලක් ඇති වෙන්න පුළුවන්. එහෙමයි. එතකොට එතනින් එහාට අපි ක්‍රියාත්මක වෙන්නේ කරුණාවෙන් නෙමේ අර සූක්ෂම ද්වේෂය. ඒ වගේම සමහර වෙලාවට කරුණා වේශයෙන් තමන්ගේ සිත ඇඟිවලට වහල් වීමක් එතන වෙන්නත් පුළුවන්. එහෙමයි. ඒ කියන්නේ ගැරන්ඩියේ ගෙබ්බ අල්ලගෙන ඉන්නෝ ඒ දර්ශනය මට දරන්න බෑ. දැන් සමහරු ඉන්නේ අනුන්ගේ කකුල තුවාල වෙලා තියෙනවා බලන්න බෑ, ලේ වැగిරෙනවා බලන්න බෑ. ඒකට අපෝයි කියලා එකෙන් හරියට සසල වෙනවා. එහෙමයි. ඒ වගේ අර දැන් ගැරඩියා ගෙම්බ අල්ලගෙන ඉන්න එකෙන් මොහු සසල වෙනවා. ඒ සසල වෙනවා කියලා කියන්නේ ඔහුට දරා ගන්න බැරි ප්‍රශ්නයක්. දැන් Tamanට දරා ගන්න බැරිකම නිසා ඒක වෙනස් කරන්න ඔහු දඟලනවා. ඒවා කරුණාව නෙවෙයි. <laughs> කරුණාව කියන්නේ මේ මට ඔරොත්තු දී ගන්න බැරි නිසා ලෝකෙ වෙනස් කරන දඟලීම නෙවෙයි. ලෝකේ ධර්මතාවයේ තේරුම් අරගෙන අනිත් කෙනාට ඇති වෙන පීඩාව දුරු කරන්න ක්‍රියාත්මක ඉතින් සමහරට කලාතුරකින් කෙනෙකුට ඒ ගෙම්බා මුදවා ගන්න ඕන කියන හැබෑ කරුණාවක් එන්නත් පුළුවන්. හැබැයි මේ හැබෑ කරුණාව පදනම් වෙන්න පුළුවන් පසුව द्वේෂය උපදින්න. එහෙම. දැන් ඒ නිසා ධර්මයේ කියවෙනවා දැන් ප ဋ ාණ ප්‍රකරණ එහෙම දැක්වෙනවා ඒ ප්‍රත්‍ය වෙන හැටි. එතන මුලින් මුලින් ඇති වෙන කුසල් පසුව පසුව අකුසල් උපදවන්නටත් ආසන්න සාධකයේ වශයෙන් හේතු වෙන්න පුළුවන්. ඒ වගේම මුලින් මුලින් ඇති වෙන කුසලය පස්සේ අකුසල් සිතුවිලි ඇති කරන්නත් ආසන්න හේතු වශයෙන් හේතු වෙනවා. එහෙමයි. එතකොට කරුණාව ඇති වෙනවා අර සතා ගැන ඒකම පසුව ද්වේෂය උපදින්න හේතුවක් වෙනවා. එහෙම නැත්නම් අපි මේ කාර්ය කරගෙන යනකොට ඇත්තටම කරුණාවෙන් පටන් ගන්න. පටන් අරගෙන දැන් ගැරණියගෙන් ගෙම්බ අයින් කරන්න හැදුවට මෝ මේක අතාරින්නේ නැහැ. එහෙමයි. අතාරින්න නැති වෙනකොට දැන් මගේ රුචිකත්වයට ප්‍රතිවිරුද්ධයි. ඒ ප්‍රතිවිරුද්ධ වෙච්ච ගමන් අපිට ප්‍රයත්නය තුළ අර සතා කෙරෙහි ද්වේෂයක් උපදින්නට පුළුවන්. එතනින් එහාට ඌට තලලා දඬන ක්‍රියාමාර්ගය ගෙනියන්න. ගෙනියන්න පුළුවන්. එතකොට එතනින් එහාට තියෙන්නේ ගෙම්බා මිදවීමේ අදහස මගේ කැමැත්ත ඉටු කර ගැනීම. <laughs> ඉතින් ඒ වගේ හරියට පටල වෙන්න පුළුවන් මානසික තත්ත්වයක්. හරිම සංකීර්ණ මානසික තත්ත්වයක් තමයි එතනගදී. එහෙමයි. ඒ නිසා ඒවැදී කුසල්සිතකුත් කලාතුරකින් ඇති වෙන්න පුළුවන් බහුලව අකුසල්සිත ඇති වෙන්න පුළුවන් කුසල් අකුසල් දෙකම මිශ්‍රව විටින් විට සිද්ධ වෙන්නත් පුළුවන් එහෙමයි ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන මේ සියලුම එතන සිද්ධ වෙන්නේ යම්කිසි ලෝක ධර්මතාවයක්. ඒතර ගැරන්ඩියා ගෙම්බ ආහාරයට ගන්නවා කියන එක උගේ ස්වභාවය. එහෙම. හැබැයි අපිට ගෙම්බාව ගැරන්ඩියාගෙන් මිදවීමේ යම්කිසි යුතුයකමක් අපට තියෙනවා. එතකොට සියලු ගෙම්බෝ පහළ වෙලා ඉන්නේ ගැරඬිට ආහාරයට ගන්න නෙමෙයි. එහෙමයි. ඒ වගේම සියලුම ගැරඬි අනුභව කරන ගෙම්බෝ අපිට නිදහස් කරන්න පුළුවන් කමකුත් නැහැ. මේ ධර්මතාවයන් අපි පරිස්සමෙන් තේරුම් හැබැයි දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ගැරඬියේ ගෙම්බෙක් අල්ලනවා දැක්කොත් අපි මොකද්ද කරන්නේ? එතනදී අපිට මධ්‍යස්ථව ක්‍රියාත්මක වෙන්න පුළුවන් රටාව තමයි ඒ ගැරන්ඩියාගේ ග්‍රහණයට තවම ගෙම්බා හසු වෙලා නැතිනම් තවම ඔහුගේ ගොදුරක් බවට පත් වෙලා නැහැ. මොකද දැන් මෙතනදී අපිට තව ගැටලුවක් එනවනේ. ගෙම්බාගේ ජීවිතේ නිදහස් කරනවා වගේම ගැරන්ඩියාගේ ආහාරය නැති වෙනවා. එහෙමයි. එතකොට ජීවිතේ රැකීම කුසලයක් ආහාරය නැති කිරීම අනිත් පැත්තෙන් අකුසලයක්. එහෙමයි. එතකොට ආහාරය නැති කිරීමේ ඍජු අදහසක් අපිට ඇති කරගන්නේ නැතුව ගෙම්බා නිදහස් කර ගැනීම කියන කරුණා මෛත්‍රිය පවත්වාගෙනම ඒක කරන්න පුළුවන් නම් කුසලයට අපේ මනස බර වෙනවා. නමුත් ඒක කරන්න පහසු නැහැ. එහෙමයි. ඒ වගේම තමයි අපි ගැරන්ඩියාට ගෙම්බ හසු වුණාට පස්සේ ඌ දත් වලින් ගැලෙව්වයි කියලා අර ගෙම්බ වැඩි කලක් හොඳින් ජීවත් නොවෙන්නටත් පුළුවන්. එහෙමයි. එහෙමයි. එතකොට අර විස ශරීරගත වෙච්ච ගමන් ඒ සතා දුක් විඳලා මැරෙන්නටත් පුළුවන්. එතකොට එක පැත්තකින් ගෙම්බට ආහාරය නැති කරනවා මේ සතාට දුක්ඛිත මරණයක් උරුම වෙනවා අපි ද්වේෂ සිතුවිලි ඇති කරගෙන මහා බරපතල කර්මයක් කරගන්න මෙහෙම පටලැවිලි ගොඩක් ඇති වෙනකොට එහෙමයි. ඒ නිසා මධ්‍යස්තව බලනකොට අපිට ඒ වගේ තැනකදී කරන්න පුළුවන් දේ තමයි ඒ ගැරන්ඩියාට ගෙම්බා තවම ගොදුරු වෙලා නැතිනම් ඒ බඳු තැනකදී උපක්‍රම යොදවලා අපි හිතමු ගැරන්ඩියා ගෙම්බා පස්සේ පන්නගෙන යනවා. ඒ වගේ අවස්ථාවක් දැක්කොත් අපිට වළක්වා ගන්න පුළුවන්. එහෙම. හැබැයි එය ගොදුරක් හැටියට ග්‍රහණය කරගත්තට පස්සේ අපි දිගින් දිගට ඒකත් එක්ක හැප්පෙන්න ගැටෙන්න යාම බොහොම සංකීර්ණ කාර්යයක්. එහෙමයි. ඒකෙදි අපිට අකුසල් බහුලව සිද්ධ වෙන්නට තියෙන ඉඩකඩ තමයි වැඩි. එහෙමයි. ඒ නිසා ඒ බඳු ලෝක ධර්මතාවලදී තින් අපිට අර මෙත්තාව, කරුණාව, මුදිතාව වගේම උපේක්ෂාව ඇති කරගන්න පුහුණු වෙන්නට වෙනවා. එහෙමයි. අප්‍රමාණ පිං අපේ ස්වාමීන් වහන්සේට අද දවසේ ඉතාමත් වටිනා ධර්ම සාකච්ඡාවක් අපි සිද්ධ කරේ. වටිනා මාතෘකා කීපයක්ම අද අපි ධර්ම සාකච්ඡාවට බාධක පාදක කරගත්තා. ඉතින් අදත් අපිට වෙන් වෙලා තියෙන කාල වේලාව මෙතනින් අවසන් වෙනවා. ඒක නිසා අපිට ඔබගේ නිවසින් සමගන්න සිද්ධ වෙනවා. නැවතත් අපි ලබන සතියේ මේ වනිම අරවත් වැඩසටහනකින් ඔබගේ නිවසට පැමිණීමේ බලාපොරොත්තු වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං අද දවසේ අප වෙනුවෙන් මේ කරා වූ දහම් දේශනාව නිසා ජනිත කරගත්තා වූ කුසල සම්භාරය අපි ඔබ වහන්සේට අනුමෝදන් කරනවා. ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා. තව තවත් මේ කරගෙන යන සාසනික මෙහෙවර ශක්තිමත් ආකාරයෙන් කරගෙන යන්නට දිව්‍ය බ්‍රහ්ම සියලුම දෙනාගේ, මනුෂ්‍ය සියලු දෙනාගේ ආශිර්වාදයේ සහයෝගය ලැබේවා. ඒ වගේම ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුවයම සාක්ෂාත් කරගනි. ඒත් එක්කම සුපින්නතුනේ අපේ සභාපතිතුමා අපි මතක් කරන්න ඕනේ අපිට නිබඳව ශක්තියක් ශක්තියක් වෙන්නේ තුමා මේ කාර්යයන් කරගෙන යන සිය සමාජ ජාලයේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ කාර්ය මණ්ඩලයට අපි මේ කුසලයන් අනුමෝදන් කරනවා ඔවුන් මේ කරගෙන යන දහම් වැඩසටහන් සහ මේ ශාසනික සේවාව තව තවත් ශක්තිමත් ආකාරයෙන් සිදු කරගෙන යන්නට ලැබේවා ප්‍රාර්ථනීය බෝධියකින් ඔවුන් නිවන් සුවයම සාක්ෂාත් කරගනිත්වා ඒත් එක්කම නිතින්ම අපිට ශක්තියක් වෙන අපේ දායක කාරකාදී ඔබ සැමටත් අපි මේ කුසලයේ අනුමෝදන් කරනවා. ඔබගේ යහපත් සියතුම් පැතුම් සියලුම කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. දෙවියෝ නිබදව ආරක්ෂාව සල්සත්වා ඔබ ඔබ සියලු දෙනා බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන උතුම් වූ නිර්වාණය ප්‍රාර්ථනීය බෝධියකින්ම සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබේවා කියලා. ඉතින් ලබන සතියේ සුපුරුදු පරිදි මෙවන් හරවත් වැඩසටහනකින් ඔබගේ ආලින්දයට ගොඩවදින බලාපොරොත්තුෙන් අදට අපි ඔබගෙන විසින් සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි.